අවධානය යොමු අපි එදා කරපු දේශනාවේ ඊළඟ දේශනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ ප්‍රඥාක්තිය ගැන අදලා කරමු නේද දේශනාවේ දෙවන කොටස. මේ අදම සමියයට ඒක ගැන අවබෝධයක් නැති නිසා ඉතාමත්ම කෙටියෙන් එදා කියපු කරුණවල සරල සාරාංශයක් ඉදිරිපත් කරනම් පළමුවෙන්ම ප්‍රඥාක්තිය කියන එක අපි ඉස්සර කළා ප්‍රඥාක්තිය කියන්නේ ඇත්ත වශයෙන්ම නැති නමුත් ඇති වශයෙන් හිතාගෙන පිළිගෙන සම්මත කරගෙන කියන දේවල් වලට. ඉතින් මේ ප්‍රඥාතිය තේරුම් ගත යුතු වන්නේ විශේෂයෙන්ම අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීමටත් ඒ තුළින් දසවාන දාප අවබෝධ කර ගැනීමටත්. තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ නියම තත්ත්වය අවබෝධ කර ගැනීම සඳහා ප්‍රඥාතිය ගැන අවබෝධයක් ඇති කර ගැනීම ඉතාමත්ම සුදුසුයි. එදා අපි උදාහරණයක් වශයෙන් ප්‍රකාශ කළා මේසේ කිව්වොත් මේසේ කියලා සත්‍ය වශයෙන් දෙයක් නැහැ. වෙලාලි කැරිලි කරුණ එක්කාකාර සටහනකට හැදීකට අනුව හදුවත් පස්සේ අපි ඒකට මේසේ කියලා කියන අය මේසේ කියන එක එතකොට ප්‍රඥාන්තය. ඒවා මේ මහත් කියලා කියන එක ප්‍රඥාන්තයක් කියලා අපි වෙන්නුම් කළා. ඒ අත කියන එකේ අත කියලා සත්‍ය වශයෙන් දෙයක් නැහැ. සම්මස්නහර ඇටයට මිදුරු ඕලේ ආදී විවිධ කොටස් වලින් ඒක හැදිලා තියෙන්නේ. මේ සම්මස්නහර ඇට ඇට මිදුරු දේ ආදී ඒ ඒ කොටසුන් ඒ එක එකක් කොටස් අතරින් වෙනත් වෙනත් ප්‍රඥාන් තියෙනවා. මේ ප්‍රඥාන් වලින් මොක සත්‍ය වෙනලා තියෙනවා. එතකොට මේ ප්‍රඥාති වර්ග තුනක් තියෙන බව පෙන්වන්න කලින් සම්මෝහ ප්‍රඥාති, සංඛාන ප්‍රඥාති සහ සංකල්ප ප්‍රඥාති කියනවා. සමූහ වශයෙන් ගොඩාක් ඒකරාශී වෙලා තියෙනකොට ඒකෙන් ලෝක සත්‍ය මුලාවකට පත් වෙනවා මේක මේම දෙයක් මෙහෙම දෙයක් කියලා. ඒකයි සමූහ ප්‍රඥාන්තය කියන්නේ අත කියන එක ගත්තොත් එහෙනම් අතේ තියෙන අනුප්‍රඥාන්ති ගොඩාක් එකතු වෙලා මාස්ලේන හරාදී අත කියන ප්‍රඥාන්තය තියෙන්නේ ඒකෙත් අර පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු කියන මූල ධාතු හතර වෙන දෙයක් නේ. එතකොට මේ පඨවි ධාතු ආදියත් ප්‍රඥාන්තයෙන් අපි ඒ ධාතු කොටස් හඳුනා ගැනීම සඳහා දාන ලද හඳුනා ගැනීම සඳහා අපි යොදා ගන්නා ලද සංඥා මාත්‍ර පටවි ධාතු ආදී කියන ඒවා. ඒකත් ඒකත් ප්‍රඥාන්ත. ඊළඟට එහෙම එකක් අයින් කළොත් එහෙම මේ පටවි ආධාතු කොටස වලට කියන්නට දෙයක් නෑ. අපිට එතන කියන්න තියෙන්නේ මේවා ඇති වෙමින් නැති වෙන හුදු ක්‍රියාදාමයක් කියලා. ඒකත් ප්‍රඥාන්තයක්. එතකොට ඇතිවෙමින් නැතිවෙමින් යන ක්‍රියාදාමය කියන ප්‍රශ්නත්යත් අයින්කොල මේක ශිෂ් ධර්මයක්, ශූන්‍ය ධර්මයක් කියලා කියන්නත් පුළුවන් කෙනෙකුට. ඒ ශූන්‍ය කියන එකත් ප්‍රඥාත්යක්. එතකොට මෙතන මොකක්වත් නැහැනේ මේක ප්‍රඥාත්යක් කියලා කියනවා. ඒ මේක ප්‍රඥාත්යක් කියන එකත් ප්‍රඥාත්යක් වෙනවා. මේ විදිහට මේ ප්‍රඥාත්ය අයින් කරගෙන අයින් කරගෙන යන්නට පුළුවන්කම තිබෙනවා. තමන්ගේ රූපේම ගත්තොත් මේ විදිහට සම්මෝහ වශයෙන් කෙස්ලොම් නියදස් සම්මස්නහරාදී සෑම කොටසක්ම අරන් බලන්නට පුළුවන්. ඒ වගේම ශරීරයේම සම්මෝහ වශයෙන් අරගෙන මේ ප්‍රඥාත්යෙන් වැසී තියෙන ආකාරය තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. ඊළඟට සංතහන වශයෙන් සතහන් වශයෙන් මේ ප්‍රඥාතියෙන් පත්‍ය මුලා කරනවා අත කියවම සිතට වැටෙනවා මේ අත කියන්නේ මෙන්න මෙහෙම දෙයක් කියලා එහෙම සිතේ ලාංඡනයක් සතහනක් ඇඳෙනවා මේ සතහන තමයි එතන තියෙන ප්‍රඥාතිය මෙයාට මතකයි සමහරට අපි රූපස්කන්ධය නාම නාම රූප දෙක විස්තර කරනකොට රූපය කියන්නේ නාම ධර්මයක් කියලා ප්‍රකාශ කරලා රූපය කියන්නේ ඇත්ත වශයෙන්ම සමාගයේ සිත තුළ ජනිත වෙන ඒ රූපය පිළිබඳ ඇති වෙන මේ සංඨාන ප්‍රඥාක්තිය. ඒකයි අපි එදා නාමය කියලා කිව්වේ මේක එදාට මෙයාට තේරෙන්නේ නැතිනම් අද අද සමහරට තේරුම් ගන්නට පුළුවන් වෙයි. එතකොට මේ රූපේ කලා සටහනකට හැදලා තියෙන ඒ සටහනට අනුව අපි ඒ සටහන් වලින් මුලාවටපත් වෙනවා ඒක නිසා තමයි ඒකට සංධාන ප්‍රඥාන්තය කියලා කියන්නේ. ඊළඟට අවසාන වශයෙන් අපි තුන්වෙනි ප්‍රඥාන්තය වශයෙන් දැක්කේ සංතති ප්‍රඥාන්තය. සංතතිය කියන්නේ නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන ධර්මතාවයක්. එතකොට මේ තමන්ගේ ඕනෑම ප්‍රඥාතිය වශයෙන් දැක්කන සංස්කාර ධර්මයේ ස්වභාවය තමයි සෑම මොහොතකම ඇතිවෙමින් නැතිවෙමින් යන එක. මේ වේගෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන ක්‍රියාදාමයේ දකින්නට නොහැකි නිසා මේ ලෝක සත්‍ය මේක ඒකීය ධර්මයක් වශයෙන් නැත්නම් දීර්ඝ කාලින වශයෙන් පවත්නා වූ ධර්මයක් වශයෙන් එහෙම අදහස් කරනවා. ඒක ඒක නිසා ඒකෙන් මුලාවටපත් වෙනවා. ඉතින් මේ අවිද්‍යාව නැති කරලා ආත්ම සංඥාව නැති කිරීමට මුලාව අයින් කර ගැනීමට ප්‍රඥාත්ය ගැන පැහැදිලි අවබෝධයක් ඇති කර ගැනීම ඉතාමත්ම සුදුසුයි. එදා ඊට පස්සේ අපි ප්‍රකාශ කළේ රූපස්කන්ධයේ ප්‍රඥාප්තිය සහ වේදනාස්කන්ධයේ ප්‍රඥාප්තිය. ඒකෙතර වෙන සංඨාන වශයෙන් සම්මෝහ වශයෙන් සංතජ වශයෙන් ඇති ඇති ඒ ප්‍රඥාප්තිය ස්වභාවය අපි පෙන්වන්න කළා වේදනාව ගැන එහෙම පෙන්වන්න කළා. අද කතා කරන්න තියෙන්නේ සංඥා සංඛාර විඥාන කියන සසල ස්කන්ධ තුනේ පවර්ණා වූ ඒ ප්‍රඥාප්ති ලක්ෂණය. එතකොට සංඥාව කියන එකට විශේෂයෙන්ම අවධානයක් යොමු කරන්නට ඕන. මොකද මේකෙන් තමයි ලෝක සත්‍ය සම්පූර්ණයෙන් මුලාවටපත් වන්නේ සංඥා ලෝකේ යම්තා සංඥා තියෙනවා නම් ඒ ඔක්කොම මුළු සංඥා ස්කන්ධේම ප්‍රඥාත්යක් කිව්වත් සම්පූර්ණයෙන්ම නිවැරදියි සංඥාව කියන්නේ මෙයා දන්නවා හඳුනා ගැනීම කියන එක රූප සංඥා ආදී ශබ්ද ගන්ධ රස පොට්ටම්බ ධම්ම සංඥා මේ වගේදී අපි හඳුනා ගන්නකොට පළමුවෙන් තේරුම් ගන්නට ඕන පළවෙනි කාරණාව තමයි ඒ පළවෙනි කාරණාව කියන්නේ වැදගත්ම කාරණාව තමයි මේ සංඥාවකින් අපි යමක් හඳුනාගත්තා නම් ඒ හඳුනාගත් සංඥාව තිබෙන්නේ බාහිර අරමුණු වල නෙවෙයි කියන එක දැන් උදාහරණයක් වශයෙන් අපි ගෑණියක් කියලා හඳුනාගත්තොත් නැත්නම් පිරිමියෙක් කියලා හඳුනාගත්තොත් මිනිසුන්ගේ සිත තුළ තියෙන ගැහැණියක් දැක්කහම මේ ගැහැණියක් කියන හැඟීම අර සංඥාවෙන් ඒක වැහිලා තියෙන්නේ නමුත් මේ සංඥාව ගැහෙනී ළඟ තියෙන දෙයක් නෙවෙයි තමහගේ සිත තුළ තියෙන සංඥා මාත්‍රයක් පමණයි කියන එක දකින්නට ප්‍රඥාව බොහෝ දෙනෙකුට නෑ. ඒක මේ ඕනෑම දෙයක් බාහිර මජීවි සජීවි ඕනෑම දෙයක දෙයක් හඳුනා ගැනීම සඳහා අපි යම්කිසි නාමයක් <coughs> ඒ යම්කිසි නාම ධර්මයක් ඒ සඳහා ව්‍යවහාර කරලා ඒක පිළිඅරගෙන තියෙනවා නම් ඒ කිසිම අරමුණක මේ සංඥාව නැහැ. අපගේ සිත තුළයි සංඥාව තියෙන්නේ. ඉතින් මේ සංඥා විවිධ ප්‍රභේද තියෙනවා. හොඳයි කියන්න පුළුවන්. එකක් සංඥාව නරකයි කියලා සංඥාවක් ඇති කරන පිළිකුල්ය, ලස්සනය, කැතය, උදම් උසස්ය, පහත්ය, විවිධ සංඥා හැම එකක්ම තමන්ගේ සිත තුළ පහළවන සංඥා ධර්ම විනා බාහිර ලෝකේ බාහිර අරමුණු වල विद्यमान වන ධර්මතාවයක් නෙවෙයි. ඒ ඒ ඒ සංඥාව තියෙන්නේ. එතකොට ඒක හරියට තේරුම් ගත්තොත් මේ බාහිර ලෝකේ සමාහට සිටින් අත්හරින්නත් පුළුවන් වෙනවා අර බාහිර ලෝකේ උපාදාන කරගෙන සිටින්නේ බොහෝ අය සහත් නොසෑම කෙනෙක් මෙහෙම උපාදාන කරගෙන සිටිනවා එතකොට මේ උපාදානය අයින් කර ගැනීමට මේ සංඥාවේ නියම தත්ත්වය තේරුම් ගන්නට ඕන සංඥාවේ ස්වභාවයම නැති දෙයක් ඇති ලෙසින් පෙන්වුම් කරලා අපව මුලා කරන එක ඇත්ත වශයෙන්ම අපි සංඥාව විසින් මුලා කරනවා නෙවෙයි අපේ තියෙන මෝඩකමට අපවම මුලා වෙනවා එතකොට ඇත්ත වශයෙන්ම නෑ බුදුහාමුදුර සංඥාවට උපමාම කරන්නේ මරීචික උපමා සංඥා ඉන්නවා කියලා. මරීච කියන්නේ මේ මිරිඟුව කියන එක. සත්‍ය වශයෙන් ජලය කියලා දෙයක් ඈත දිස් වෙනවා මිරිඟුවේදී. නැත්නම් සත්‍ය වශයෙන් නැති දෙයක් දිස් වෙනවා මේ ජලය වගේ. නමුත් ඇත්ත වශයෙන් මෙතන ජලයක් නැහැ. නමුත් පේනවා ජලයක් තියෙනවා කියලා. අන්න ඒක මිරිඟුවක්. ඒ වගේ තමයි මේ සංඥාවෙන් කරන සෑම ක්‍රියාවක්ම. මේ බුදුහාමුදුරෝ මේ උපමාව කියපු එක ඉතාමත්ම නිවැරදි ඉතාම ඒක ගැන හිතලා හිතන හිතන්න හිතන්න ගැඹුරු අවබෝධ ලැබෙන උපමාවක් කියලා තියෙනවා. ඒ කියන්නේ මරීචි කෝපමා සංඥා මේක සංඥාව කියන්නේ මෙලිඟුවක් මේ කරුණම හරියට අවබෝධ කරගත්තොත් අපි මේ සංඥා වලින් මුලා වෙලා පැටලෙලා අවුන්සහගත සංසාරයේ දිග්ගස්සා ගන්නා සංස්කාර ජනිත කර ගන්නා ස්වરૂපේ ස්වභාවය බොහෝ දුරට අඩු කර ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා සංඥාවෙන් තමයි හොඳයි කියන්නේ සංඥාවෙන් තමයි ලස්සනයි කියන්නේ තමයිගේ සිතෙන් සංඥාවෙන් තමයි ගැහණියක් කියලා හිතන්නේ සංඥාවෙන් තමයි කිරිමයක් කියලා හිතන්නේ ඕනෑම දෙයක් ගැන හිතන්නේ තමාගේ සිත තුළින් මේක තේරුම් තේරුම් ගන්න මේක අවබෝධ කරගත්තොත් එහෙම මේ ඇයට දැන් මේක කියනකොට තේරෙයි තේරිම තේරීම නෙවෙයි මම මේ කියන්නේ. Tamanටම අවබෝධ විය යුතුයි මේක මෙහෙම දෙයක්. <clears throat> මෙතන මේ සංඥාව කියන්නේ Tamanගේ සිත තුළ බාහිර ලෝකයේ කිසිම දෙයක් තුළ සංඥාවක් නැහැ කියන එක. මේ සංඥාව කියන එක ඇත්ත වශයෙන්ම අපි ව්‍යවහාර කළා ව්‍යවහාර කළා කාලයක් ගියාට පස්සේ මිනිසුන් විසින් පිළිගනු ලබන සත්‍යයක්. ඒකට කියන්නේ වෝහාර පක්කාහන් වික්‍රේ සංඥම් බදාමි කියලා ඔය නිබ්බේධික සූත්‍රයේ උදාහරණ දක්වලා තියෙන. ව්‍යවහාර මාත්‍රයක්ම ඒ කියන්නේ අපි විවහාර කරන දෙයක්ම සක්කාහනයක ඒ මෝරවට පස්සේ කියන්නේ හුඟක් කල් ඒක විවහාර කරලා විවහාර කරලා බලපලියන් වල මිනිස්සු විසින් ඒක පිළිගත්තාට පස්සේ ඒක සංඥාවක් බවට පත් වෙනවා. මට මතකයි මේ ඇයට කලින් දවසක මේ සංඥාව ගැන කියනකොට කිව්වා මේ සුනාමි කියන වචනේ ලංකාවේ මිනිස්සු අහලවත් තිබුණේ නැහැ ඉස්සර. මේ භූගෝල විද්‍යාව ඉස්කෝලේ ඉගෙනනවා. නමුත් ඒ පොත්වල ඒ සුනාමි කියන වචනේ තිබුණේ නැහැ. බයි බයි පිටරට පොත්වල සුනාමි කියන එක උගන්වලා පෙන්වලා තියෙනවා භූගෝල විද්‍යාව කරනකොට. නමුත් ඒක පිළිබඳව පස්ව මිනිසුන්ට දැනගන්න ලැබුණා, කියවන්න ලැබුණා, අහන්න ලැබුණා, දකින්න ලැබුණා. ඉතින් දැන් ඒක සුනාමි කියනකොටම මිනිසුන්ට හිතට දැනෙනවා ඒ සංඥාවෙන් මෙන්න මෙහෙම දෙයක් කියන්නේ කියලා. ඉතින් ඒක ව්‍යවහාර කරලා ව්‍යවහාර කරපු නිසා ඒකම දැන් මෝරලා තියෙන්නේ. මෝරලා කියන්නේ ඒක පළපදියන් වල ස්ථාවර තත්ත්වයටපත් වෙලා දැන් ඒක පිළිගන්නේ. ඒකයි වෝහාර පක්ඛහම් එක්කේ සංඥාන් වදාමි කියන්නේ. මේක හරියට තේරුම් ගත්තොත් එහෙනම් අපි මේ සංඥාවකින් මුලා වෙලා තියෙන්නේ. මේ මුලාව තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා මේ ඉස්තරින්දලා මේවට මිනිස්සු සම්මත කරගෙන සංඥා අලවගෙන මේවා මෙහෙමයි මෙහෙමයි කියලා හිතාගෙන කටයුතු කරාට මේවා ඇත්ත වශයෙන්ම ව්‍යවහාර මාත්‍රයෙන් නිසාම ව්‍යවහාර මාත්‍රේ නිසාම ස්ථාවර තත්ත්වයට පත් වූ ධර්මයර සත්‍ය ධර්ම නොවේ කියන අවබෝධය ඇති කර ගන්නට පුළුවන් ශක්තිය තිබෙනවා නම් ඒක තාම සස් අවබෝධයක් වෙනවා. මේ සංඥාවෙන් තමයි විපල්ලාස ඇතිවෙන්නේ. සංඥා විපල්ලාස කියලා මේ අය අහලා තිබෙත් විපල්ලාස, දෙත් විපල්ලාස ආදී විපරීත සංගීන් කියනවා. ඒ කියන්නේ සංඥාවෙන් මුලාවටපත් වෙන එක තමයි සංඥාවේ පල්ලාස කියන්නේ. ඒ ඕනෑම දෙයක් පිළිබඳව සංඥාවෙන් විපරීත ස්වરૂපයෙන් මුලාවටපත් වන්නත් පුළුවන්. එතකොට මේ සංඥාවේ තියෙන අර ප්‍රඥාති ලක්ෂණය තමයි ඇත්ත වශයෙන්ම නැහැ නමුත් තියෙන දෙයක් කියලා පෙන්වුම් කරනවා. ඒකට ඕනෑම දෙයක් ඇහැට පෙනෙන රූප කන්නනේ කනට ඇහෙන ශබ්ද නාසය දිවන නාසය දැන ගන්න සෝඳ ආදී ඒ ඉන්ද්‍රියන් සම්මුණ අරමුණු අපි හඳුනාගන්නේ සංඥාවලින් ඒ සංඥා සෑම එකක්ම ප්‍රඥාත්යක් කියන එක 100%ක්ම නිවැරදි කතාවක්. එතකොට මේ සංඥාව ගැන පැහැදිලි අවබෝධයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වන්නේ මේ සංඥා මුලාව අයින් කර ගැනීමට සංඥා විපල්ලාසය අයින් කර ගැනීම. මේ සංඥා විපල්ලාසය අයින් කරගත්තාට පස්සේ තමන්ට පුළුවන්කම තිබෙනවා භාවනා දියුණු කෙනෙක් නම් සංඥා නිරෝධයකට සිතපත් කරගන්නවා. සංඥාව නිරෝධව රහත් වූ කෙනෙකුගේ සිත තුළ කියන සංඥාවක් ඇති වෙන්නේ. ඒ සංඥා ඔක්කොම අයින් කරලා තියෙන නිසා බාහිර ලෝකයේ තුල සංඥාවල් තියෙනවා නම් රහත් වුණත් බුදු වුණත් පසේ බුදු වුණත් සිත තුළ සංඥාවල් නිරායාසයෙන් ඇති වෙන්නට ඕනේ. එහෙම එකක් නෑ. අනිත් එක ඒ සංඥාව ඇතිවන්නේ එක එක පුද්ගලයා බලන දෘෂ්ටි කෝණයට අනුව. හැමෝම පිළිගත් සංඥාවක් තියෙනවා. සමහර දේවල් පිළිබඳ ඇති වෙන සංඥා ඒ පුද්ගලයා දක්න දෘෂ්ටි කෝණයට අනුව ආකල්පණුව තමන්ගේ බාහිර අතීතයේ පැවති ගති පැවතුම් ආදී විවිධ ලක්ෂණ මත විවිධ හේතු මත පදනම් වන දෙයක්. සත්‍ය වශයෙන්ම නෑ. ඒක නිසා එකම එකම දෙයක් දැක්කට පස්සේ 10 දෙනෙක් සංඥා 10ක් සමහරට ඇති කරගන්නට පුළුවන්. ඒක නිසා මේ සංඥාවේ නියම ස්වરૂපය ඒකාන්ත වශයෙන්ම අප තේරුම් ගත යුතු කාරණාවක්. ඒකට මේ සංඥාවේ තියෙන ඒ ප්‍රඥාති ස්වરૂප තුنين සම්මෝහ ප්‍රඥාත්යයි සම්පති ප්‍රඥාත්යයි ඊටාමත්ම ප්‍රකට ලෙස අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. සංඛාන ප්‍රඥාත්ය කියන සතහන් ප්‍රඥාත්ය කියන එක සමහර විට තේරුම් ගන්නට නොහැකි වෙන්නත් පුළුවන්. ඒකට ප්‍රඥාව ටිකක් අවශ්‍යයි. දැන් උදාහරණයක් වශයෙන් අපි කියවොත් මගේ අතේ දැන් මේ වටාත්තක් තියෙනවා. මේ වටාත්ත පැත්තකට අපි වේශිකලන් වටාත්තක් නැති වුණත් අපිට වටාත්ත කියන සංඥාව ඇති වෙනකොට ඒක හැඩය සිතට පේනවා. ඒ සතහන සිතට පේනවා. මෙහෙම දෙයක් මේ වටාත් කියලා. මේක මේ සංඥාවේ තියෙන සංඨාන ප්‍රඥාතිය. දැන් තමන්ගේ ශරීරය ගත්තොත් ගෑණියක් හරි දෙමෙක් හරි තමන්ගේ ශරීරය මොකක් හරි ගත්තාම තමන්ගේ සිතට වැටෙනවා රූප සටහන. ඒක සංඨාන ප්‍රඥාප්තියට තියෙන. අන්නේ සඨහන සංඥාව තුළින් ඇති කර දෙන්නේ. ඒකයි අර මම කලිනුත් කිව්වේ රූපය කියන්නේ නාම ධර්මයක් කියලා අපි විස්තර කළේ ඒක අවස්ථාවකදී මේ කරුණු ඉතාල ගැඹුරුයි. ඉතින් සම එකපාරට කිව්වට සමහරුන්ට තේරෙන්නේ නැහැ. ඔය ටික ටික ටික ටික පස්සට පස්සට මේ ආයතන තේරෙයි. එතකොට මේ සංඥාවේ තියෙන සංහම ප්‍රඥාවක්. මේක ඉතාම ප්‍රායෝගික වශයෙන් අත්දකින්න පුළුවන් මේ ආයතන මම උදාහරණයක් දෙකක් කියන්නම්. ගියාට පස්සේ ලස්සන ලස්සන පින්තූර පාට පාට තියෙන පින්තූරයක් බලන්න. ඒක බලවහම එක පාටම පේනවා. ඒක බලනකොට ඊට පස්සේ ඒකේ තියෙන අපි දු කහ පාට, රතු පාට, නිල් පාට ආදී පාට තියෙන එක පාටක් දෙසට පමණක් අවධානය යොමු කරලා බලන්න. එතකොට අනිත් පාට පේන්නේ. කහ පාට දෙස බැලුවොත් එහෙම නිල් පාට පේන්නේ. නිල් පාට දෙස බැලුවොත් එහෙම වෙනත් දෙයක් පේනවා. මේක ක්‍රියාත්මක කරලා බලන්න එතකොට තේරෙන්නේ. නමුත් මේක ඒකට ගොඩක් එකට ඇති වෙන නිසා ඒ ඔක්කොම සමූහයක් වශයෙන් අපිට පෙන්වන්න කරනවා. නැත්තම් කෙනෙකුගේ මූණ දිහා බලනින් ඕනේ. එතකොට අපිට එකපාරට මොහොන කියලා තේනවා. නමුත් නිකන් හිතලා බලන එකවරම ඇහැ විතරක් බලනවා කියලා එතකොට අනිත් කොටස් පේන්නේ නැහැ. නාසය විතරක් බලනවා කිව්වොත් අනිත් කොටස් පේන්නේ නැහැ. තොල් විතරක් බලනවා කිව්වොත් නැත්නම් වෙන සාරේ මොනේ කවර කොටසක් හරි බලනවා කිව්වොත් අනිත් කොටස් අපිට දැක්නේ ගන්නෑ. මේක ප්‍රායෝගිකව ප්‍රයත්න කරලා බලන්න. එතකොට Tamanට තේරෙන්නේ මේ මොහොත කියන එක එකවර දැක්නේ ගන්නේ අර ගොඩාක් සංඥා එකට එකතු වෙලා සමූහ ප්‍රත්‍යක්ෂයෙන් බැහැලා තියෙන්නේ. ඒතකොට මේ සත්‍ය නෙවෙයි අපි දකින්නේ. සමූහයක් එකතු වෙලා ඒක එකක් වශයෙන් දක්වනවා ඒකට මුලා වෙලා තමයි මේ දර්ශනය අපි අත්දකින්නේ. එතකොට මේ සමූහ ප්‍රඥාතිය හරියට තේරුම් ගන්නට බලන්නට ඕන මේ සංඥාවේ තියෙන සමූහ ස්වરૂපය. මේක ඒකමනක් නෙවෙයි මේ අදහස. දැන් හැට රූපයක් දැක්කාට පස්සේ චක්ක විඥානයක් ඇති වෙනවා. චක්කුඥානයක් ඇති වුනහම රූපේ පිළිබඳ සංඥාවක් ඇති වෙනවා. ඊට පස්සේ ඒක පිළිබඳ විතර්ක ඇති වෙනවා. සමහරට ඒ පිළිබඳ වේදනාවක් ඇති වෙනවා. මේ ඔක්කොම එකට සමූහයක් වශයෙන් අරගෙන තමයි ලෝක සත්‍යය කටයුතු කරන්නේ. ඒ කියන්නේ එතන පහළ වෙන නාමස්කන්ධ ධර්ම රාශියම එකට ගන්නවා. එකට අරගෙන ඒකේ ඒකේ ඒක එකම ධර්මයක් වශයෙන් ඒකීය ධර්මයක් වශයෙන් සිතින් දකිනවා. එතකොට ඒකේ නියම தත්ත්වය නෙවෙයි දකින්නේ මුලාවකටයි පත්න්නේ. මේක තේරුම් ගන්න සමූහ ප්‍රඥප්තිය කියන්නේ සංඥා කියන්නේ සංඥා ස්කන්ධයේ තියෙන සමූහ ප්‍රඥප්තිය කියන්නේ මේකයි කියන්නේ. ඊළඟට සංඥා ස්කන්ධයේ තියෙන සංතති ප්‍රඥප්තිය. සංතති කියන්නේ එකක් නැති වෙනකොට එකක් ඇති වෙනවා, එකක් නැති වෙනකොට එකක් ඇති වෙනවා. ඒ ආදී වශයෙන් දිගින් දිගට දිගින් දිගට ඇති වෙති නැති නැති යන සිතුවිලි පරම්පරාව. ඒතකොට සංඥාව ඇති වෙන්නට බෑ සිතක් පහළවන්නේ නැත්තම්. මේ සංඥා වේදනා සංඛාර කියන දේවල් සිතේම තියෙන ධර්මතාවයන් මේවා තියෙන මේ ඔක්කොම හුඟා චෛතසික ධර්ම වේදනාවත් චෛතසික ධර්මයන් සංඥාවත් චෛතසික ධර්මයන් සංස්කාර කියනවත් ඒ ඔක්කොම මනසිකාර ඔක්කොම චෛතසික ධර්ම. එතකොට මේ චෛතසික ධර්ම වල ස්වરૂපය තමයි සිත සමගම උපදිනවා සිත සමගම පවතින සිත පවතින විට සිත සමගම පවතිනවා සිත නැති වෙනකොට සිත නැති වෙනවා සමගම මේ ධර්මතාව ස්වභාවයක් නැති වෙනවා. කියන්නේ සිතක ආවශ්‍ය කාලය තමයි සංඥා ව්‍යාස කාලය, වේදනා ව්‍යාස කාලය, සංස්කාර වල ආයස කාලය. ඉතින් මේක බොහෝ දෙනෙකුට තේරුම් ගන්නට බෑ. ඉතින් මේ සංඥාවේ සිතේ ආයතකාරය කියන්නේ තත්පරයකින් ලක්ෂකින් දසලක්ෂකින් එකක් වගේ ඉතාල සුළු කාල පරිච්ඡේදයක් නිමේෂයක් වෙන කාලයක්. ඒ ඒ ස්නේහයක් තුළ ඇති වෙන සංඥා ප්‍රමාණය මෙතකයි කියන්නද බෑ. ඉතින් එක සංඥාවක් ඇතුණා එක නැතුණා තව සංඥාවක් ඇතුණා එකක් නැතුණා මෙතන සංඥා පරම්පරාවක් ඇති ඇති නැති සංතතියක් තියෙනවා. මේ සංතතිය නිසා තමයි මේ ලෝක සත්‍යය පැවැටෙන්නේ බොහෝ විට මේක නිත්‍ය ධර්මයක් කියලා. මේක අනිත්‍ය භාවය තේරුම් ගන්න බෑ අනිත්‍ය භාවය තේරුම් ගන්න බැරි නිසාම බොහෝ දෙනෙකුට අනාත්ම ස්වરૂපයක් තේරුම් ගන්න බෑ ඒක නිසා සංඥාව කියන එක මේ ආකාරයෙන් තේරුම් ගන්න නිරන්තරයෙන්ම ඇතිවෙමින් නැතිවෙමින් යන චෛතසික ධර්මයක් සංඥාව කියන්නේ සිතත් සමගම ඇති වෙනවා සිත පවතිනකොට පවතිනවා සිත නැති වෙනකොට නැති වෙනවා සිතේ වේගවත් ක්‍රියාදාමයේ මනින්නට මේ ලෝකේ කිසිම උපකරණයක් නෑ ඒ තරම් වේගයෙන් සිත ඇතිවෙමින් නැතිවෙමින් යන ස්වභාවයකින් යුතු ධර්මයක් සිත කියන්නේ ඒක නිසා මේ සංඥාව තා ඒ ආකාරයෙන් අපි වේගින් නැතිවමින් නැතිවමින් යනවා. මේක සම්මූල ප්‍රඥප්තිය සමග ඒක එකට කියලා බලුවාට පස්සේ තවත් හොඳට පෙනේවි අර කලින් කියපු උපමා උදාහරණ වලින්ම ඒ දෙස බලන්නේ මේවා එකවර දකින්නකොට කුලීතරම් වේගයෙන් අපේ සංඥාවල් ගොඩාක් එකතු වෙලා ඇතිලා නැතිලා ගිහින් ගිය නිසාද අපි මේ විදිහට මේ රූපේ දැක්කනේ කලේ කියලා. මේ වගේම තමයි කනට හන ශබ්දන් වාසයට දැන් ගඳ සුවඳ ආදී අනිත් ඉන්ද්‍රියන් හමුවන අරමුණු අපි මේ සංඥාවෙන් හඳුනා ගන්න ලබන ආනේ ඔන්න ඔය ආකාරයෙන් ඔය හඳුනා ගැනීමේදී සම්පූර්ණ ප්‍රඥාත්මේ මුලාවට පත්වන්නට පුළුවන් සංසාර ප්‍රඥාත්‍යත් ඇති වෙනවා ඒ වගේම ඒකිනුත් මුලා වෙනවා ඒ වගේම සංසත් ප්‍රඥාව නිසාම නියම තත්ත්වයේ අතහපඩි නොදැන මුලාවකට පත් මෙන්න මේ කරුණු තේරුම් ගන්න බලන්න මේක හරියට අවබෝධ වුණොත් එහෙම සංඥා ඔක්කොම නිරුද්ධ කරන්නත් පුළුවන් අතීතයේ පිළිබඳ සංඥා අනාගතයේ පිළිබඳ සංඥා මේ ඔක්කොම වර්තමාන වශයෙන් ක්‍රියාත්මක වෙනවා. අතීතේ කොයි දේශෙදී වුණත් අපි ඒක ගැන අදශී කරනවා නම් මේ මොහොතේ වර්තමාන පාඩයෙන් පහළ වෙන නාම ධර්ම ටිකක් හැරෙන්න දෙයක් නෙමෙයි. අනාගතය ගැන කවර දෙයක් අපි සිහිපත් කළත් වර්තමාන වශයෙන් පවතින නාම ධර්ම ටිකක් හැරෙන්න අංකශයක් නෙමෙයි. ඒ වගේම වර්තමානයේ අරගෙන යම් කිසි දෙයක් ගැන අපි සිහිපත් කරනවා නම් එතන තමන්ගේ සිත තුළ නාම ධර්ම ටිකක් ඇති නැති යාම හැර වර්තමාන වශයෙන් වර්තමානික වශයෙන් ඇති වෙන නාම ධර්ම ටිකක් ඇති නැති යාම හැර වෙන දෙයක් නෙමෙයි. ඒකට බාහිර අරමුණු කවර ආකාරයකින් අපි සංඥාවකින් හඳුනා ගත්තත් තේරුම් ගන්න මේක සිත තුළ පහළ වී යන චෛතසික ධර්ම ධාතිය නැත්නම් නාම ධර්ම ටිකක් ඇති වෙලා නැති වී යාම පමණයි කියලා. මේක අයින් කළා නම් එහෙම ඔය ලෝකේ කිසිම දෙයක ලස්සනක් නැහැ, කැතක් නැහැ, පිළිකුලුත් නැහැ, සුබක් නැහැ, අසුබක් නැහැ, හොඳක් නැහැ, නරකක් නැහැ. විවිධ ආකාරයෙන් අපි ද්වේතාවයකින් ඒ කියන්නේ දෙකින් දෙකින් දෙක දෙක අරගෙන බැඳිලා සිටිනවා. මේ ද්වේතාවයන් ඔක්කොම මේ මුලාවක් කියලා තමයි අවබෝධ වෙන්නේ. ඒක හරියට තේරුම් තේරුම් ගන්නට බලන්න. ඊළඟට සංස්කාර ස්කන්ධයේ ප්‍රඥාන්ත ස්වરૂපයක් ප්‍රකාශ කරන සංස්කාර කියන්නේ මෙතන පංචස්කන්ධ කතාවේ සංස්කාර. එතන කියන්නේ රූප සංචේතන ආදී ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම පිළිබඳ පහළ වෙන සිටිවිලි. රූපය පිළිබඳ සිටියේ ශබ්ද පිළිබඳ පිළිවෙල ගන්ධ පිළිබඳ සිටිවිල ආදී රූප සංචේතන ශබ්ද සංචේතන ආදී තමයි සංස්කාර කියලා කියන්නේ. ඒතකොට මේකෙත් තියෙනවා <clears throat> සම්මෝහ ප්‍රඥාත්‍ය, සංධාන ප්‍රඥාත්‍ය, සංතති ප්‍රඥාත්‍ය. මෙතන ප්‍රඥාත්‍ය කියන එකෙන් අදහස් කරන්නේ ඇත්ත වශයෙන්ම නැහැ. නමුත් තේනයි කියලා අපි පිළිගන්නවා. අපගේ සිත තුළ අපි හිතමු කෙනෙක් කියලා අපි කෙනෙක් කියලා බලාගෙන ඉඳලා රාග සිතිවිලි ඇති කරගත්ත විනාඩි 5ක තිස්සේ. නැත්නම් කෙනෙක් දිහා කෙනෙක් ගැන සිහිපත් කළා ද්වේෂයෙන් තරහ ඇති කරගත්ත විනාඩි 5ක් තිස්සේ. නැත්නම් අපි හිතමු අපි මෛත්‍රී කළා සියලු සත්ත්වෝසෝපත් වෙනවා නැත්නම් කවුරු හරි කෙනෙක් අරගෙන ඥානසෝපත් වෙත්තා සෝපත් වෙත්තා දුතුන් මිදෙත්තා කියලා එහෙම කරුණාවක් ඇති කර. මොකක් ආකාර හරි කුමන ආකාර හරි සිතිවිල්ලක් ඇති කරගත්තා කියන්නේ මේ ඔක්කොම සංස්කාර සිත තුළ පහළ වෙන චිත්ත සංස්කාර ධර්ම මෙතෙන්දී බොහෝ දේ පැවටෙනවා මේ මම මේ චිත්ත සංස්කාර ඇති කරගත්තේ මම තමයි මේවා සිටියේ මම තමයි මට තමයි තරහා ගියේ මම තමයි රාගය මේවා කළේ මම තමයි කරුණාව පැකලේ මම තමයි මෛත්‍රී භාවනා කළේ කියලා එහෙම මුලාවකටපත් වෙනවා මෙතෙන්දී සිටියේ වේගවත් ක්‍රියාදාමය ගැන මම කලින් කිව්වා සෑම ස්නේහයක් පාසාම සිත ඇතිවෙමින් නැතිවෙමින් යනවා මේක සම්පතිපත්තන්ට ඉස්සලා බලන්න එතකොට ඒක පහසුයි තේරුම් ගන්න සෑම මොහොතක් වාසියෙන් සිත ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නැවත ඇති වෙනවා නැවත පවතිනවා නැවත නැති වෙනවා මේ ක්‍රියාත්මක වේගවත් ක්‍රියාදාමයේ එකක් වශයෙන් පේන නිසාම ලෝක සත්‍යය රැවටෙනවා කියලා කල්පනා කරනවා මම විනාඩි 5ක් තිස්සේ මෛත්‍රී භාවනාවක් කළා කරුණා භාවනාවක් කළා නැත්නම් රාගය තිබුණා විනාඩි 5ක් තුළ ද්වේෂය තිබුණා විනාඩි 5ක් තුළ ඕන එකක් හිතන්න පුළුවන් මේ විදිහට. එතකොට ඒකෙන් තේරුම් ගන්නට ඕන තමන්ගේ සිත තුළ කියන්ට බැරි මිනිය නොහැකි ප්‍රමාණයේ සිතවිලි පරම්පරාවක් ඇතිවිලි ධාරාවන් ඇතිවි ඇතිවි නැති නැති යාමක් මෙතන තිබුණේ. නමුත් මේක ලෝක සත්‍යයට සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්නට ප්‍රඥාව මත නම් සමාධිය නැත්නම් මේක කොහෙත්ම තේරුම් ගන්නට බෑ. ඒක නිසා මේ සිතුවේ සමූහයම එකට අරගන්නවා අපි. අර වේගෙන් ඇති ඇති නැති නැති යන නාම ධර්ම රාශියක් නැත්නම් සංස්කාර ධර්ම රාශියක් තියෙන ඒ කාලය තුළ විනාඩි 5ක් තුළ නම් ඉලක්කම් වලින් කියන්නට බැරි තරම් ප්‍රමාණයක් සිතේ ධර්ම ඇතිවීමෙන් නැතිවීමෙන් ගියා. මේ සමූහයෙන් එකට ගන්නවා එකතකින් අනිත් එතකොට ඒකෙන් මුලා වෙනවා මම මෙච්චර කාලයක් තුළ මේ විදිහට මේ දේවල් ගැන සිතුවයි කියලා. ඊට අමතරව සම්තතිය මුලා වෙනා නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන එක දකින්නට බැරි කම නිසා. ඒ එතකොට එතන සමූහ ප්‍රඥාත්ය සම්තති ප්‍රඥාත්ය දෙකම එකට ගෙනුණත් මේ හැටි හිතන්නට පුළුවන් ශක්තිය තිබෙනවා. මේ ඔක්කොම ඇත්ත වශයෙන්ම සත්‍ය වශයෙන් නැති දේවල්. සත්‍ය වශයෙන් තියෙන මේ අයට කවදා හරි දවසක මම මේ කියන කතාව තේරුම් ගන්නට පුළුවන් වෙයි. හුඟක් සමහරට ආත්මදානකින් පසුව වෙන්නටත් පුළුවන්. මේ බුද්ධ ශාසනය නොවන්නට පුළුවන් කෙසේ වුණත් සත්‍ය මෙන්න මේකයි. අපේ මනස ලෝකේ මේ ලෝකේ මනසෙක් වශයෙන් උපදවනක් පස්සේ ප්‍රතිසන්දේ විඥානයක් ඇති වුණ ඔන්න ඕක සියුම් ඉතාමත්ම සියුම් මොකක්වත් හිතන්නට බැරි දැනීම් මාත්‍රයක් වශයෙන් පවතින ඔච්චරයි සත්‍ය කියන්නේ. කර්ම සත්‍ය තුලින් ඕක දිගටම දිගටම යනවා. කර්ම සත්‍ය නැති නම් ඕක නැති වෙනවා. ඉතින් අර ඊට ඇහැ කන නාසය දිව ශරීරය මනස දින ඒවා අනිත්‍ය බාහිර ඒවා ඒ වගේම අර ඇහැට රූප ආදී අරමුණු හම්බුනාට පස්සේ විවිධ සිතිවිලි ධර්ම උරේ ඇති විය ඇති නැති නැති නාම රූප ධර්ම ඇති ඇති නැති නැති යන ඔච්චරයි මෙතන තියෙන්නේ අර ඇති වෙමින් නැති වෙමින් යන නාම රූප ධර්ම ටික සම්පූර්ණයෙන්ම අයින් කරලා ඒවා මම නෙවෙයි මගේ නෙවෙයි කියලා අයින් කළොත් එහෙම සත්‍ය වශයෙන් මේක දැකලා අයින් කළොත් අර මං කියපු සියුම් ගැනීම මාත්‍රේ අත්දකින්න පුළුවන් වෙයි නැත්තම් බෑ එතකොට මෙතන තියෙන්නේ සත්‍ය සත්‍ය වශයෙන් ඒ දේ විතරයි. අර ඇතිවීමෙන් නැතිවීමෙන් යන යන නාම රූප ධර්මයන්ට අමතරව පවත්නා වූ ප්‍රතිසන්දි විඥාන ජනක සියුම් දැනීම් මාත්‍රයක් කම්ම ශක්තිය මත පවතින. අපි සිතන දේවල්, කරන දේවල්, කියන දේවල් ආදී අපි නොයෙක් දේවල් ගැන හිතනවනේ. ඔක්කොම ධර්මතාවයන් හේතුඵල මත ක්‍රියාත්මක වන දේවල්. මේ ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඉතින් මේක තේරුම් ගන්න සාමාන්‍ය කෙනෙකුට කොහෙත්ම හැකියාවක් නෑ. ඒක නිසා ඉතින් මම කරනවා කියලා හිතනවා, මගේ ක්‍රියාදාමය කියලා හිතනවා, මට කළා කියලා හිතනවා. ඉතින් විවිධාකාරයෙන් සිතිවිලි ජනිත කරගන්නවා. මේ සිතිවිලි අතර අපි කොයි ආකාරයෙන් හොඳ සිතිවිලි හිතුවත් නරක සිතිවිලි හිතුවත් ඒවා හුදු නාම ධර්ම ඇති වී නැති යාම පමණයි. අපි හිතමු බුදුහාමුදුරුවෝ ගැන හිතුවයි ධර්මයේ ගැන හිතුවයි සංගරත්නය ගැන හිතුවයි කියලා. ඕව තමන්ගේ සිත තුළ සිටින්නේ ඇති නැති යම් පමණයි. නැත්තම් මේක ආත්මයි කියලා හිතන්නේ නැත්තම් මේක අනාත්මයි කියලා හිතන්නේ දෙකම සිටින්නේ ඇති නැති යමක් පමණයි. මේවා නැත්තම් අනිත්‍යයි, මේවා දුක්ඛයි, මේවා අනාත්මයි කියලා මෙනෙහි කළා නැත්තම් අවබෝධ කරලා නාම ධර්ම ඇති නැති යම් පමණයි ඔතන තියෙන්නේ. නැත්තම් ධානයකට සම්බන්ධලා හිටියා කියන නාම ධර්ම ටිකක් ඇති ඇති නැති යම. මේ නාම ධර්මයට අනුකූල රූපස්කන්ධය පැවැත්මකුත් තියෙනවා. නැත්නම් ඵල සමතට තමයි වැඩියා කියන්නේ. එතන තියෙන්නේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම. ඔය දිගින් දිගට ඇතිවීම නැතිවීම යාම. ඉතින් අර නාම ධර්මයන්ගේ පැවැත්ම මේ වෙලාවේ තේරෙන්නේ සංස්කාර වේදේත නිවනසිතපත් වෙලා තියෙන නිසා. ඒකත් නාම ධර්මයක්. එතකොට මේ ඔක්කොම හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වන නාම ධර්ම රාශියක ඇතිවීම නැතිවීම යාම තියෙන මේ ප්‍රඥාප්ති ස්වરૂපයෙන් බොහෝ දෙනාට තේරුම් ගන්නට බැහැ. ඉතින් තියෙන්නේ සත්‍ය වශයෙන් අර සිවුන් දැනීම කොමනයි ඒ දැනීමත් හේතුඵල මත ක්‍රියාත්මක වන්නේ. ඒ කියන්නේ ජීවිතින්දී සමන්ගේ ශරීරයේ පැවතීමට හේතු කරුණුයි ඒ වගේම කර්ම සත්‍යයි. ওই දෙක තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ওই දෙක මතයි ඒකත් පවතින්නේ. නමුත් ඒකත් ඉතින් හේතුඵල මතත් පවතින සංස්කාර ධර්ම. නමුත් ඒක ස්වභාව වශයෙන් දිගටම මේ පවතින අනිත්‍ය මොකක්වත් නැත්නම්. ඒකට අනිත් ධර්මතාවයන් සිතන දේවල් කරන තියෙන දේවල් ඔක්කොම මේ ප්‍රඥාත්ය වලින් බැහැලා ගිහිල්ලා අපි ඉතින් නොඑක් දේවල් මේවා උසස් අදහස මේවා පහත් අදහස ආදී වශයෙන් හිතාගෙන නොඑක් දේවල් විදිහට කතා කරනවා. මරණයෙන් පස්සේ ජීවිතයක් තියෙනවා නැත්නම් මරණයෙන් පස්සේ ජීවිතයක් නැහැ මේවා පින් මේවා පව් අපායක් තියෙනවා අපායක් නෑ ඔය ඕන දෙයක් හිතන්න පුළුවන් ඔක්කොම සිතේවි තමයි මොකක්වත් වෙන දෙයක් නෑ සත්‍ය වශයෙන් පවතින ධර්මතාවයන් ලෝකයේ නැහැ කියන එක නෙවෙයි මම මේ කතා කරන්නේ. සත්‍ය වශයෙන් පවත්නා වූ ලෝක ධර්මතාවයන් ලෝකයේ පවත්නා ස්වභාව ධර්මතාවයන් පවතින අයෙම ඒවා පිළිබඳ සිටිවිලි ධර්ම ඇති වී නැති වී යාම හැර මෙතන Tamange సంతාණය අනුව බලනකොට කිසිම වෙන දෙයක් නෑ කියන එකයි අපි මේ ප්‍රකාශ කරන්නේ. එතකොට මේ ඔක්කොම ටික අපි අයින් කළොත් කියන Tamange සිත තුළ තියෙන මේ ඔක්කොම දේවල් මේකේ තියෙන ප්‍රශ්නසේ ස්වરૂපේ තේරුම් ගන්න අයින් කළොත් එහෙම අපේ සිත නිසල වෙනවා. මේ ඔක්කොම අයින් කරපු කෙනාට රහත් වූ කෙනෙක් කියලා කියනවා. මොකද එයාගේ සිතට ඔය මොකක්වත් සංස්කෘතඥා සංස්කාර ගලන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම සංස්කාරයක් එහෙම ගලන්නේ නැහැ. එතකොට මේ විදිහට ඒක හරියට තේරුම් ගන්න සම්මූල වශයෙන් සම්පති වශයෙන් මේවා වෙලා තියෙනවා මේ සංස්කෘතිය ධර්ම. ඊට අමතර මේ සිතේ ධර්ම හේතුඵල මත ක්‍රියාත්මක වන මම නොවන මගේ නොවන හුදු නාම ධර්ම රාශියක් පමණයි කියලා. වෙන මොකක්වත් නෙමෙයි. ඉතින් ඒවා ඒ හේතුන් නිසා ඇති වී ඇති නැති නැති යන ඵල ධර්ම පරම්පරාව. මේක තමයි තමයි මිනිස්සු මේක නිසා තමයි මිනිස්සු ලෝක සත්‍යයන් මුලාවටපත් වෙන්නේ. මුලාවටපත් වීමත් සංස්කාර ධර්මයක්. ඒ වගේම මේ අවිද්‍යාව කියලා තියෙනවා ඒකත් සංස්කාර ධර්මයක්. මේවා දකින ප්‍රඥාවක් තියෙනවා ඒකත් සංස්කාර ධර්මයක්. මේ හැම එකක්ම අර නාම ධර්මයන්ගේ ඇති නැති යාමක් පමණයි. මේක හරියට තේරුම් ගන්නට බලන්න. ඊළඟට විඥාන ස්කන්ධයේ පටනත් ස්වરૂපය විඥාන කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන කොටස් හයට පංචස්කන්ධයේ විඥාන කියන්නේ ඔකයි. විඥානය කියන තැන වචනේ විවිධ තැන්වල විවිධ අර්ථ දැක්වීම සඳහා බුදුහමෝ දේශනා කරලා තියෙනවා. කර්ම විඥානය කියනවා, අபிසංකාර විඥානය කියනවා, පරිසන්ද විඥානය කියනවා. ඔය අපෝ මේ ඊළඟට අනිදස්සන විඥානය කියනවා. ඔය වගේ විඥානක් තියෙනවා. ඒවනේ අපි මේ කතා කරන්නේ මේ පංචස්කන්ධ කතාවේ විඥානය කියන්නේ අර චක්කු සෝත සඳහන් ජීවා කාය මනෝ කියන විඥාන හයයි. මේකේ තියෙන ප්‍රඥාදී ඉස්සෙල්ලාම තේරුම් ගන්න බලන්න. මේ විඥාන හය අභිධර්ම පොත්වල වෙන උගන්වන්නේ පරමාර්ථ වශයෙන් පවත්නව ධර්මතා හයක් කියලා. ඉතක් විඥානයි. බුදුහාම දෙක්කලා සූත්‍රයේ කියලා දක්වනවා මේ උපමාවක් බින්දර උපමාවක් දක්වනවා. ඒ ඉන්දියාව වැනි රටවල ඒ කාලේ ගින්දර උපයම පත්තු කරන ගොම දාලා රොඩු දාලා රෝමේ වගේ දර දාලා වේදා කන අදත් ගොම දාලා ගින්දර පත්තු කරන අය ඉන්නවා. ගොම රොටි කියලා හදලා විකුණන අය තියෙනවා ඉන්දියාවේ. එතකොට මේ මේ ගින්දර ඒ දාපු ඉන්ධන වලින් හඳුනා ගන්න. ඒ කියන්නේ ගොම ගින්දරවලට ගොම දාලා හදපු තන්තු කරපු ගින්දරට ගොම ගින්දර කියන්නේ. රොඩු දාලා හදපු ගින්දරට රොඩු ගින්දර කියලා කියන්නේ. දර දාලා හදපු ගින්දරට දර දර ගින්දර කියලා කියන්නේ. බුදුමහාමුදුර මේ උපමාව කියන අය විදිහට. කියලා කියනවා මෙන්න මේ වගේ මහණෙනි මම චක්කු විඥාන කියන, සෝත විඥාන කියන, ගාහන විඥාන කියන, ජීවා විඥාන කියන, කාය විඥාන කියන, මනෝ විඥාන කියන. ගින්දර මොන දෙයින් පත්තු කළා ගින්දර ගින්දරමයි. ඒ කියන්නේ තේජෝ දහස තේජෝ දහස වෙන දෙයක් ඒක නෑ. ඉතින් අර දාන ඉන්ද්‍ර අණුව අපේ ගින්දර වෙනස් වෙනස් නාම වලින් අපි හඳුනා ගන්නවා. ඒ වක්කම සංඥා ප්‍රඥාත්තේ වැසිලියයි. මොන වහන. එතකොට මේ චක්කු විඥාන සෝත විඥාන කියන තැන විඥාන කියන්නේ බුදු දැනීමක්. ඉතින් අර රූපයක් ඇහැ ඇතුළු කරන රූපයක් දැනීම නිසා චක්ක විඥාන කියනවා කන ඇතුළු කරන ශබ්දයක් දැනීම නිසා චක්ක විඥාන කියනවා අර දර නිසා දරගින්දර රොඩු නිසා රොඩු ගින්දර කියනවා ඒකට මෙතන තියෙන මේ පඤ්ඤාති ස්වરૂපය අයින් කරන්න පුළුවන් ඔය උපමාව හරියට තේරුම් ගත්තොත් එහෙනම් මෙතන තියෙන්නේ බුදු දැනීමක් පමණයි චක්කුඥාන සෝත විඥාන ගහන විඥාන ආදී කියන තැන්වල ප්‍රඥාත්යක් කවලා තියෙනවා අපි. ඒවා හඳුනා ගැනීම සඳහා. ඒක අපි අයින් කරන්නට පුළුවන් උපමා බුදුහාමුදුරුවෝ නිකමට කියච්ච එකක් නෙවෙයි. හොඳ ගැඹුරින් කල්පනා කරලා ගන්න ඕනේ. එතකොට මේ ඒ ප්‍රඥාන්තේ අයින් කළාට පස්සේ සිත නිකහොස දැනීම මාත්‍රයක් පමණයි. මේ දැනීමේ ස්වરૂප විඥානයේ ස්වરૂපය මේ දන්නවත් වේගෙන් ක්‍රියාත්මක වෙන්නේ නැති වෙන නැති වෙන එක. මේක ඉතින් සමූහයෙන් වශයෙන් අරගෙන ලෝකයේ සත්‍යයේ සමූහ ප්‍රඥාන්තයෙන් රැවටීම නිසා මුලාවටපත් වෙනවා. ඒ වගේම මේක සංතති වශයෙන් නිරන්තරයෙන් නැතිමින් නැතිමින් යන නිසාම මේ වේගයෙන් නැතිමින් නැතිමින් යන නිසා මේක එකම ධර්මයක් වශයෙන් දිගටම පවත්නා වූ එක ධර්මයක් වශයෙන් මිනිසුන් මුලාවටපත් වෙනවා. මේ දෙක ඒක තේරුම් ගන්නට ඕන කරුණු දෙකක්. මේකේ සංධාන පත්‍යන්තය කියන එක එතනම් දුරට ප්‍රඥාවෙන් තේරුම් ගන්නට අපහසුයි. එතකොට මේ විඥාන මාත්‍රය අපි හිතමු ඇහැට රූපයක් දැක්කා කියලා. ඔය අභිධර්ම පොත්වල කියන චිත්ත ගීති කියලා එකක්. චිත්ත වීති ගොඩාක් ආවට පස්සේ තමයි රූපේ දකින්නේ කියන එක ඒ පොත්වල තියෙනවා. භවංග චලන භවංග උපච්ඡේද ඊළඟට චක්ක විඥාන සම්පටිච්ඡන සම්තේරණ වස්සපන ජවන කියලා හතක් වෙනවා. ජවන ජවන ජවන ජවන ජවන ජවන ජවන සදාලම්බන චිති ඕම චිත්ත වීතියක් කියනවා. ඇහැට පෙනෙන රූපයක් දැක්කාට පස්සේ චිත්ත වීති ගොඩක් තියෙනවා. එතකොට මේ මේක එකක් මේ. එතකොට ඔය වගේ චිත්ත වීති ගොඩාක් ආවට පස්සේ තමයි රූපේ දැක්කයි කියලා අපි හැම පොත්වල කියන්නේ. රූපේ දකින වෙලාවට පහළ වෙන චිත්ත වේදියේ කොයි තමයි නාම ධර්ම රාශියක් තියෙනවද කියලා බලන චිත්ත වේදියේක තුල චක්කුඥාන තියෙනවා සම්පටිච්ඡන සිත් තියෙනවා සම්තිරණ සිත් තියෙනවා වත්සපන සිත් තියෙනවා ජවන සිත් තියෙනවා මේවා අභිධර්ම මේ විදිහට මම මේ ප්‍රායෝගික කිව්වට මේවා ප්‍රායෝගික වශයෙන් අත්දකින්න පුළුවන් දෙයක් නෙවෙයි මම මේ සමූහ ප්‍රඥාන්තය කියන එක පෙන්වන්න කිරීම සඳහා කිව්වේ අපි ඇහැට පෙනෙන රූපය දැක්ක ගමන් චක්කුඥානයක් ඇති වුණායි කියලා කියනකොට අර චිත්ත වීති වල කියපු ඔක්කොම එකට අරගෙන අපි සම්මූල වශයෙන් අරගෙන කතා කරන්නේ. නැත්තම් අපි හිතමු අපි රූපයක් බලනවා කියලා ඒ බලන වෙලාවට පහළ වෙනවා චක්කු විඥානයේ පමණ නෙවෙයි රූපේ දැකීමේ සංඥාව ඇති වෙනවා. දැක්කට පස්සේ ඊට පස්සේ ඒ පිළිබඳ ඕනනම් තණ්හාවක් ආශාවක් පටිගයක් වැනි එවැනි එකක් ඇති වෙන්න පුළුවන් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒතකොට වේදනාවක් ඇති වෙනවා සංඥාවක් ඇති වෙනවා සංස්කාර. මේ ඔක්කොම එකට අරගෙන තමයි රූපේ දකින්නවා කියලා කියන්නේ. ඒතර සමූහයක් ගොඩක් එකට අරගෙන තියෙනවා. සත්‍යයක් අහනකොටත් ඒ වගේ සමූහයක් ගොඩක් එකට අරගෙන තමයි අපි මේ සත්‍ය අහනවා කියන්නේ මම අහනවා මගේ ඇසීම මම බලනවා මගේ බැලීම ආදී වශයෙන් ළමෙක් කතා කරනවා කතා කරන මේ සමූහ ප්‍රඥාප්තියෙන් වැහිලා ඊට අමතරව සංකල්ප ප්‍රඥාප්තියෙන් වැහිලා සංතතිය නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන එක. එතකොට මේ ආකාරයෙන් තමන්ගේ සිත නිරන්තරයෙන්ම ඇතිවෙමින් නැතිවෙමින් යනවාය. ඒක නිසා මේක ඒකීය ධර්මයක් එකම ධර්මයක් වශයෙන් පෙන්නලා අපි මුලාවටපත් වෙනවාය කියන අවබෝධය ඇති කරගන්න. ඊට අමතරව මේවා සමූහයක් වශයෙන් එකවර මේක රූපයක් දකිනකොට සිතිවිලි ගොඩාක් ඇති වුණාට පස්සේ ඒ රූපේ දකින්නේ. අපි ධර්මයේ චිත්ත විචේ පැත්තකට අපි අයින් කළා. එක්තරයක් රූපයක් දකිනකොට විනාඩි අපිට විනාඩියක් තුළ රූපයක් බලනවා කියන්නේ ඒ වෙලාවට විනාඩිය තුළ ඇති වෙන මේ නාම ධර්ම කෙල කෝටි ගණක් අසංඛ්‍ය ගණක් ඒ සිතේ වේගයවත් ඒ තරම් කියා වේගවත් ඒ තරම් වේගවත් දෙයක් මේ ලෝකේ කොහෙවත් නැහැ එතකොට ඒ විදිහට සමූහය නිසාම සමූහයක් වශයෙන් ඒකරාශී වෙලා තිබෙන නිසාම ලෝක සත්‍ය මුලා වෙලා රැවටෙනවා මම දැක්කා මම බලනවා ආදී වශයෙන්. ඉන්න මේ සමූහ ප්‍රඥාත්‍යත් ඒ වගේම සංතති ප්‍රඥාත්‍යත් විඥානස්කන්ධය ගැන තේරුම් ගන්න. මේ විදිහට මේ පංචස්කන්ධයේම දැන් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහේම ප්‍රඥාත්‍ය ස්වરૂපේ දැන් කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕනේ. බාහිර අජීවීවත් වූ බාහිර තමන් පණ ඇති බා තමන් නොවන අයගේ මේ ප්‍රඥාක්ති ස්වરૂපයන් තියෙනවා ඒක ඉතින් පසුවට කරන්නට පුළුවන් ඒ කියන්නේ අවබෝධයේ තව තවත් පුතුල වීමට මගේ වගේමයි අනිත් සත්‍යයන්ගේ කියලා හිතන්නට පුළුවන් අජීව වස්තු වල තියෙන ප්‍රඥාක්ති ස්වરૂපයෙන් මේකට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා එතකොට මේ පහම පංචස්කන්ධයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේම මේ ප්‍රඥාත්‍ය ලක්ෂණ බෙදාන බෙදාන බෙදාගෙන බෙදාන යල බලන්න. රූපේ ගත්තා රූපේ ගත්තා මෙන්න මේ සතහනක් වශයෙන් පෙන්වන්න කරනවා. මේ මේ ගැහණියක් වශයෙන් නැත්තම් පිරිමියෙක් වශයෙන් මෙහෙම සටහනක් Tamange සිට දිස්සෙනවා. මේක මෙයට මම කියන මේ සටහන් පාඩම් තියෙන බුදුහාමුදුරු ඉන්දක කියලා යකෙකුට කියමු ගාතාවක්. එයා අහනවා මේ මව්කුස ඇතුළේ කොහොමද මිනිස්සෙක් උපදින්නේ කියලා. එතකොට බුදුහාමුදුරු කියන පඨමං කල්ලා හෝතේ කල්ලං පඨමං කල්ලං හෝතේ කල්ලා හෝතේ අබ්බුදා අබ්බුදා ජායති තේසි තේසි නිබ්බති තේ නිබ්බති ගණෝ ඝනපසාඛා ජායන්ති කියලා. තව තියෙනවා ගාථාවේ පද. එතකොට ඉස්සලම කලරු රූපයාව මව්කුසට ඊට පස්සේ පඨමං කල්ලං කල්ලා හෝතේ අබ්බුදා ඒක දවස් හතක් විතර යනකොට අබ්බුද කියන තත්ත්වයට පත් වෙන ඒකේ ස්වરૂපය මොකද්ද කියලා මම දන්නේ. අබ්බුදා හෝ නිබ්බුදා අබ්බුද හොඳයි ඒක මාසෙ වෙන්නේ අමුදා ජායති තේසි ඊට පස්සේ ඒක මස් කැල්ලක් බවට පත් වෙනවා ඒකීජායක ඝන භාවයට ඝන ඒක පොත්වල දක්වලා තියෙනවා විත්‍රයක හැඩයටපත් වෙනවා ඝන පසාකා ජායන්ති මම මේ సంతාන ප්‍රඥාන්ති ගැන කියන්නේ එතකොට අර විත්‍රයක හැඩයකට ඒ ඝන භාවයට කුස ඇතුලේදී ඕකපත් වෙනවා මාසයක් ගත්තා යන්තිස්සවෙතත් තියෙනවා එතකොට ඒකෙදී අර ඔළුව තියෙන තැනට උඩ ටික ඇලක් ඉස්සෙනවා අත් දෙක කෑල් තියෙන තැන් වලට කෑලි දෙකක් දෙපැත්තට ඉස්සෙනවා කකුල් දෙක තියෙන තැන් වලට කෑලි දෙකක් ඉස්සෙනවා අපි අර පොළොවේ ඇස්සේ වල හරන පොළොවෙන් ගන්න අල වර්ග තියෙනවානේ. ওই අල වර්ග වල මොටෙල්ල කියලා එකක් දෙන්න එනකොට ඊට ඉස්සර ටිකක් විශ්සිලා තියෙනවා කියලා. ওই පොබල් වෙන්නේ අල වල මේ දැකලා ඇති. මේ වගේ මේ ඝන කියන தත්ත්වයක මේ මෞකස තියෙන ඝන කියන ස්වභාවය මත පස සාකා පහක් වේදෙනවා. මේ තාකාතය වේදනාවට පස්සේ තමයි ඔළුව කියන්නේ ආත් කියන්නේ කකුල් කියන්නේ කාන්ද කියන්නේ. මේ සටහනට මිනිස්සු රැවටෙනවා. ලෝක සත්‍යයට රැවටෙනවා. මේක මේ ගෑණියක් කියන මේ පිළිමයක කියලා. මේක හරියට තේරුම් ගත්තොත් මෙයාලට ඇති වෙන අවබෝධය මෙතකේ කියා කියන්නට බෑ මට ඒක වචන වලින් කියන්නට බෑ අවබෝධ වුණාට ඒක විස්තර කරන්නට බෑ වචන වලින් මෙන්න මේකක් කියලා. එතකොට මේ අවබෝධය ඇති කරගන්න බලන්න මේ පංචස්කන්ධය මේ රූපස්කන්ධය ගත්තා ඒ සමූහ වශයෙන් සකහන් වශයෙන් සංතති වශයෙන් වේදනාස්කන්ධයත් ගත්තා ඒ වගේම සමූහ සම්දාන සංතති වශයෙන් සහය සංඥා සංඛාර විඥාන කියන කොටසුත් එක එකක් අරගන්න අරගෙන මේකේ තියෙන ප්‍රඥාත්තේ මේකයි කියලා හොඳට සමාධියෙන් ප්‍රඥාවෙන් විශ්ලේෂණය කර කර කර කර දකින්න ඕනේ තමන්ගේ හිතින්. මේ ඔක්කොම හරියට දැකලා හරියට දැකලා ඒ අවබෝධය ඇති වෙනකොටම මේ මුළු ඇඟම සම්පූර්ණයෙන් පහනක් නිවනාසේ නිරයන. මොකක්වත් තේන්නේ. ඝන කලවරකට පත් වෙනවා වගේ සිත නිස්සර වෙලා පවතිනවා. ඒ සිත නිස්සර වෙලා පවතිනකොට එතන ආත්මය කියලා ගන්නට යමක් ඉතිරලා තියෙන්නේ උන්වච්චරයි. වෙන මොකක්වත් නෑ. මෙන්න සිතවිලිත් නෑ මොකක්වත් නෑ. මේකට හේතුවක් තියෙනවා මේ වෙන්නට. අපේ සිතේ ස්වરૂපය තමයි බාහිර ප්‍රඥාති ලක්ෂණ වලට එල්බගෙන එල්බගෙන සිතේලි පවතින්නේ. රූපේ හරි වේදනාවයි සංඥායි සංකාරයි මොනවා හරි වල එල්ලි එල්ලි සිත පවතිනවා. දැන් මේ සිත එල්ලි එල්ලි පවතින අරමුණු ටික අපි කප කප කප කප හැරියට පස්සේ සිතට ගන්නට එන්නට තැනක් නැති වෙනවා. යන්නට එන්නට තැනක් නැති වුණාට පස්සේ ඉතින් සිතට වෙන කරන්නට දෙයක් නැහැ. සිතට තියෙන්නේ සිතද සිදුවන්නේ ඔය ඒ නිසල පැත්තකට වෙලා අයින් වෙලා ඉන්නේ. එතකොට සම්පූර්ණයෙන්ම සිත නිසල වෙනවා මොකක්වත් අරමුණු වෙන්නේ සම්පූර්ණයෙන්ම හිස්සුවනි තත්යකට විදපත් වන්නට පුළුවන්. මෙන්න මේ ශුන්‍ය තත්ත්වය පවා Tamange ධර්මයක් නෙවෙයි. ඒක සංස්කාර ධර්මයක්. ඒක නිත්‍ය ධර්මයක් නෙවෙයි. ඒකත් අනිත්‍ය ධර්මයක්. ඒ ශුන්‍ය දර්ශනය ඇති වෙන වෙලාවේ පැවැතෙන නාම ධර්මයක් කියන. ඒ නාම ධර්මයේ පවා හේතුඵල මත ක්‍රියාත්මක වෙන එකක්. ඒ හේතු තියෙනවා ජීවිතයේ පැවැත්ම හේතු, කර්ම ශක්තිය ආදී විවිධ හේතු තියෙනවා. මේ හේතු මතයි පවතින. මෙතනත් හේතුඵල ක්‍රියාදාමයෙන් මේකත් මම නෙවෙයි මේකත් මගේ ආත්මයක් නෙවෙයි මේකත් අනිත්‍ය සංස්කාරයක් මේ සංස්කාරය දුකක් අනේ මේ සංස්කාරයක් නැති සියලුම සංස්කාර විරහිත නිවන කොච්චර සාන්තද ප්‍රණීතද කියන අවබෝධය ඇති වුණොත් එතකොටම නිවනට විතපත් වෙනවා හැබැයි මේවා හිතලා ගන්නට පුළුවන් දේවල් නෑ. අපි මේවා කිව්වට ඔහොම හිතුවට බෑ. ඒ අවබෝධය තමයිගේ සිතට ඇති වෙන්නට පුළුවන් ඇති වෙන්නට ඕන. ඒතකොට මේ ප්‍රඥප්තිය හරියට අවබෝධ කර ගැනීම තුළින් අපට පුළුවන්කම තිබෙනවා ප්‍රඥප්තිය ඉක්මවා ලබන ඒ නිර්වාණ ධාතු ලබන්නට. නිර්වාණය කියන්නේ ප්‍රඥප්තියක් නෙවෙයි. නිර්වාණය මෙහා තියෙන ඔක්කොම දේවල් ප්‍රඥප්තිය මේකට ඒකට නියමාර්ථයේ සම්මුති සත්‍ය කියලත් අපට ඕනේ නම් කියන්න පුළුවන් සම්මුති සත්‍යයට ටිකක් වඩා ගැඹුරු එකක් ප්‍රඥාත් කියන්නේ නමුත් තේරුම් ගැනීමේ පහසු සඳහා සම්මුති සත්‍ය කියලත් ඕනේ නම් කතා කරන්නට පුළුවන්. එතකොට මේ සම්මුතියන් ඔක්කොම ඉක්මවා ගිය තැනක් තමයි නිර්වාණ ධාතුව අවබෝධ වෙනවා කියන්නේ. මේක හරියට අවබෝධ වුණොත් මේක තුළ මම කියලා ගන්නට මොනවද තියෙන්නේ මගේ කියලා ගන්නට මොනවද තියෙන්නේ මේවා නිත්‍යයි කියලා ගන්නට මොනවද තියෙන්නේ සුභ කියලා ගන්නට තියෙන්නේ මොනවද ලස්සනයි කියලා ගන්නට තියෙන්නේ ඇතයි කියලා ගන්න තියෙන මොනවද? මේ ඔක්කොම හිතේ තියෙන මූලාවන්. හැම එකම සිතින් ඇති කරගත්තු ධර්මයක්. මේ ඔක්කොම දේවල් සිතින් අයින් කරොත් ඒ අයින් කරපු ස්වરૂපයට කියන්නේ සත්‍යතාවය කියලා. සත්‍යතාව. ඒ තදතාවයට සිතපත් කර ගන්නවා කියන්නේ තමන්ගේ පාඩේ ශීන් දැනීමක් තියෙන අනිත්‍ය ඔය ඕන එකක් එක්දෙන් කියලා ඒ වගේ පාඩේ පවතින්නට ඉඩ හැරලා සිටින ස්වરૂපය. මේ தත්ත්වය ඇති කර ගන්න පුළුවන් භාවනාවෙන් මොකාවක් කියලා දිනු කෙනෙකුට පමණයි අනිත් කෙනෙකුට බෑ. නමුත් ඔය ප්‍රඥාතිය හරියට අවබෝධ කරගත්තොත් ඒ தත්ත්වය උනත් අත්දකින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. නැයි එසේම ඒ ශක්තිය අත්දකලා නිවනේ සැනසීමට මේ අසනලත් ධර්ම දේශනාව මේ කුසල හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මේ දක්වා කියපු කරුණු වල කෙටි සාරාංශය නැවත ප්‍රකාශ කරන්න. ප්‍රඥාතිය කියන්නේ අපි ප්‍රඥාතිය ගැන ධර්ම දේශනාව පැවැත්තේ ප්‍රඥාතිය කියන්නේ අත් වශයෙන්ම නැති නමුත් සත්‍ය වශයෙන් තියෙන තියෙනවා කියලා හිතාගෙන සිත තුළ රැවටිලා සිතින් රැවටිලා සිත තුළ තියෙන යම්කිසි හැඟීම් ස්වરૂපයක්. ඒ කියන්නේ සත්‍ය වශයෙන් නැහැ තියෙනවා කියලා හිතාගෙන සිත තුළ යම්කිසි හැඟීමක් තියෙනවා. ඒකට තමයි ප්‍රඥප්තිය කියන්නේ. ඒ හැඟීම කියන්නේ සංඥාව කියන එක නෙවෙයි මෙතන මා කියන්නේ. එතකොට මේ ප්‍රඥප්ති ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. සමූහ ප්‍රඥප්ති සංඨාන ප්‍රඥාති සහ සංතති ප්‍රඥාති කියලා. මේක ඉතින් බාහිර ලෝකෙටත් සමන්ගේ ලෝකෙටත් ඕනම අධ්‍යාත්මික බාහිර වශයෙන් බලන්න පුළුවන්. අපි බාහිර වශයෙන් කියන්නේ නැතුව අධ්‍යාත්මික තමාගේ පංචස්කන්ධ ලෝකයට නඟලා බල යුතු ආකාරය ඊළඟට ප්‍රකාශ කරේ. රූපස්කන්ධයේ තියෙන මේ ප්‍රඥාති තුන බලන්න වේදනා සංකේ ඒ වගේම සංඥා සංකාර විඥාන කියන කොටස් පහේ ඒ තියෙන ප්‍රඥාප්ති තුන වෙන් කර කර වෙන් කර කර බලන්න. එතකොට මේ පංචස්කන්ධයේ නියම தත්ත්වය තේරෙනවා. අපි නිකන් බොරුවට පංචස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කිය විද්‍යාව ඉන්නෝ මාර්ගයක් නෙවෙයි මේ අවබෝධයෙන් ඇතිවන දර්ශනේ. ඒක තමන්ගේම අවබෝධයක් බුදුහාමුදුරුවෝ කියවටවත් පොතක තිබුණාටවත් කවුරුවත් දේශනාවකට සඳහන් කළාටවත් නේ. අන්න ඒ අවබෝධය ඇති කරගන්නට පුළුවන්. ඒ අවබෝධය ඇති කරගෙන මේ ප්‍රඥාවෙන් ඔක්කොම අයින් ගියොත් එහෙම සිත සම්පූර්ණයෙන් නිසල භාවයටපත් වෙනවා. ඒ නිසල භාවයටපත් වූ ඒ ශිෂ් භාවය පවා හේතුඵල මත ප්‍රගාත්ම කරන ධර්මයක් කියලා හිතලා ඒ හේතුඵල දෙක දැකලා මේකත් අනිත්‍යයි අනාත්මයි කියන මේකත් සංස්කාර ධර්මයක් කියන අවබෝධය ඇති වුණාට පස්සේ වහන්සේ මේ සංස්කාරයක් නැති නිවන තියෙනවා නම් මේ සංස්කාරය නිවිගේ නිවන කොයිතරම් සාන්තද කියන අවබෝධය ඇති වෙනකොටම නිවනට සිතපත් වෙනවා කියන කතාවයි ප්‍රකාශ කරන්නේ. උනා ඒ විදිහට කටයුතු කරන්න බලන්න. හැබැයි මේක නම් කවදාවත් ප්‍රඥාව නැති කෙනෙකුට කරන්නට බෑ. සමාධි මාත්‍රයක් තිබුව පමණින් මේ භාවනා ක්‍රමය අනුගමනය කළ ප්‍රතිඵල ගන්නට බෑ. ප්‍රඥාව ජීවන කෙනෙකුට තමයි මේකෙන් ප්‍රතිඵලයක් ගන්නට පුළුවන් වන්නේ. කෙසේ වෙතත් මේ අසනල ධර්මයේ කුසල ශක්තිය තුළින් මේකට කවදා හරි දවසක මේ පංචස්කන්ධ ලෝකයේ පිළිවිදි දැකීමට තමයි සිං ප්‍රඥාවක් ඇති කර ගැනීමට හෝ හේතු වෙනවා ඇති. ඒ කියන්නේ නිවන අවබෝධ කරන මේ ජීවිතේ නොහැකුණා විනිවිද දැකන නිබ්බේධික ප්‍රඥා කියලා කියන්නේ විනිවිද දැකේ හැකි ප්‍රඥාවක් ඇති කර ගැනීමට මේ ප්‍රසසක් හේතු වෙනවා ඇති සේමේව සේවීම තුළින් නිවන සැනසීමට වාසනාව සත්‍ය ලැබේවා කියලා අපි ආශිර්වාදනය කරන්නම් ඒකේ දැන් මේ දේශනාව නිම කරන්න. අපි දෙවියන් පින්දෙමු ආකාශත්තාජ කියන පාඩේ ගැන ආකාශත්තාජ බුම්මත්තා දේවානාගාමී දිකා පුඤ්ඤන්තං නමෝ දිත්වා චරණ ලක්ඛන්තු සාසනං ආකාශත්තාජ බුම්මත්තා දේවානාගාමී නන්දං මොදිතා චනන් ලක්ඛන් දේශනා කාසත්තාජි බුම්මත්තා දේවානංගා මහින්దికා පුඤ්ඤං මොදිතා චනන් ලක්ඛන් දුම් ප්‍රන්දී පාත්‍රණේ ගනිමිනා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාගමෝ මාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යය ධම්මේ පුඤ්ඤං ආශෝක්ඛ්‍යාවාන් නෝතෝ සබ්බ දුක්ඛා පමුච්ඡතු මේකල තීරම සරණ සත්‍ය මේ ගෙමෙලේ හප්ත සර සේවා පණුවේ හප්ත තත්පත් සේවා නිවනසන සීමට මේ කුසල හේතු වාසනා වේවා අභිවාදන සේනිස මිත්තං උද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩ සම්බන්දී ආයවන්නෝ සුඛම් බලං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තේ විචයතෝ නිපාන සම්පත්තේ මිනාතේ සමිඤ්ඤතු සුපත්තේ වන්නෝ සරණියෝ